ධම්මස්සවන කාලෝ අයං තදන්තා ධම්මස්සවන කාලෝ අයං තදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාර්ම ප්‍රතිපදමි අද දවසේ සතුදේශන ධර්මාශාසනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පසුගිය මාසයේ ධර්මදේශනාවේදී අපි කතා බහ කළේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා සතිපට්ඨානයේ යටතේ දැක්වෙන සිංහල කොටස අපි ආරම්භ කළා පටික්කුල මාසිකාරය. කායානුපස්සනාවේ යටතේ කොටස් හයක් ප්‍රධාන කොටස් හයක් විග්‍රහ කරනවා. පළමු කොටස ආනාපාන සතිය දෙවැනි කොටස ඉරියාපත මානසිකාරය තුන්වැනි කොටස සංකලන කාණ්ඩය හතරවැනි කොටස ප්‍රතිකූල මානසිකාරය පස්වෙනි කොටස ධාතු මානසිකාරය හයවෙනි කොටස අසුභ මානසිකාරය. ତර මේ කාරණා වලින් අපි මුල් කොටස් තුන පසුගිය මාසවල සාකච්ඡා කළා. ඊට පෙර මාසයේ දෙසැම්බර් මාසයේ අපි කතා කරේ හතරවෙනි කොටස කියන්නේ පටිච්චුල මානසිකාර කොටස විග්‍රහ කිරීමයි ආරම්භ කළේ. එහිදී අපි කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියන මේ තච පංචකයේ මූලික කාරණා පහ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළා. තව අපිට එහි කතා කරන්න තියෙනවා තව කොටස් 25ක්. ඉතින් අපි මුලින් අදහස් කළේ කොටස් පහක් පහ පැහැදිලි කරගෙන යන්න. ඉතින් නම් අපිට නැවත කල්පනා කරනවා මේ පටිච්චල මානසිකාර කොටසට අපි එච්චර ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අද දවසේ අපි උතුම් කාරණා 25 සාවධානීට කතා කරන බලාපොරොත්තු වෙනවා කාර්යභාරයට. එහෙම කරලා අපි ඉඩකඩක් තිබුණා. ලබන වැඩසටහන දවසේ අපේ හාමුදුරුවෝ එක්ක කතා කරලා සාමධානීට කතා කරලා පුළුවන් වුණා. මේවාෙහි පින්තූර ඒ කියන්නේ වර්තමානයේ මුගක් තාක්ෂණය පාවිච්චි කරලා අන්වීක්ෂණය. එහෙම ගත්තු පින්තූර තියෙන අන්තර්ජාලයේ ගාන පැහැදිලිව අපි දැන් ඇහැට අපට පේන ප්‍රමාණයට එහා ගිහිල්ලා කොහොමද මේ කුණප කොටාසක ස්වરૂපය අපි හඳුනාගන්නේ. පිටින් පේන ස්වરૂපය සහ ඒවායේ යම් විශේෂ ස්වરૂපයක්. නතුමම අපි උත්සාහ කරනවා ලබන ප්‍රයත්නවලදී ඒවා ක්‍රියාවක් සකස් කරලා මේකම දකින්න සලස්වන්න ඒක ස්ථිරව කියන අදහසයි කෙසේ වෙතත් අපි ධර්මා කර්ම නිසා මේ ටිකට ලොකු කාර්යයක් කරන්න නැතුව අපි ඉතිරි කර්ම ටික අර දවසේ හැකෙන්නට කතා කරලා ඒ පටික්කුල මානසිකාර කොටස ඒ කොටස් ටික අපි පුළුවන් තරම් මේ කොටස් දෙක රාජකීයවන් තරම් සංකීර්ණ කළොත් හොඳයි කියලා අපි අදහස් කරනවා. එතකොට අපි මුල් කොටස් පහ ගිය වැඩසටහන කතා කරන නිසා අද අපිට කතා කරන්න තියෙන්නේ මන්සං නහාලු අට්ටි අට්ටි විඤ්ඤා අනුලසේ නාමකේ කොටස. ඒ සාරෝමන අකාදන්ත අශෝකී වර්ගයෙන් කතා කරනවා. එතකොට මාංශ කියලා ගත්තහම මේ අපේ කය මතු පිටින් තියෙනවා සිවිය ඊට යටින් තියෙනවා සම ඊට යටින් මාංශ ඒ සිවිය කියන එක තමයි අපි ගොඩක් වෙලාවට හඳුනගන්නේ දැන් ඔය සුළු සුළු සීවීම් ආදී සිද්ධ වුණාම අර කුඩුහම ගැලවෙනවා ඒකට කුඩුහම ගැලවෙනවා කියලා ඒක අපි පසුගිය වැඩසටහනදී කතා කළා. තාමි සිරු වතු පිට සිවියක් පාදේ. ඒතකොට ඒ සිවිය ඉවත් වුණාම අපිට තේන්නේ සමක්. ඒ සමය යට පවතින්නේ මාංශ. ඒතකොට මේ මාංශයේ ශරීරයේ කිප් පැටි කිප් විදිහට පිටලා තියෙනවා. ඒ පිළිබඳව භාවනා කරද්දී ඒ අවධානය යොමු කරන්න පුළුවන් ඒකේ පාසක පාස් වෙනවා. මූලික වශයෙන් මේ කයෙහි මස් පිළියෝ වාග්මයි රතු පාට දා. මාංශ රතු පාට වෙන්නේ ඒ මාංශය උදේ සමග සම්බන්ධ වෙලා පවතිනවා. ඒකම වේදක මාංශය රත් පැයේ යුක්තයි. සතහනින් නාම සපහන් ඇත්තා ඇත්තා එතකොට මස් පිටුවල එක් එක් තැන තියෙන එක් එක් සාධන ඒ කියන්නේ හැඩය ගත්තාම බාහිර ස්වરૂපේ ගත්තාම ඒක සපහන් වෙනස් දැන් උදාහරණයක් විදිහට ගන්නවා ජාංගා මස් පිටු ජාංගා කියලා කියන්නේ මේ කකුලේ කෙන්න බත් කෙන්න කියලා කියන්නේ නල්සේ පහළ මේ අස්තිය පිටුපස පිටලා තියෙන අස්තිකෝ තමයි ජංගා අස්තිය. එතකොට ඒක ගැන කියනවා ජංගා අස්තික වනාහි තල්පකට ඔත්තනවත් ඉතුරු කිරිපත් පිළිවෙල සටහන්. එතකොට ඒක දැන් ඉතුරු කිරිපත් හදනකොට අපේ කිවිස්කාරය මතකයි අර තුවක් ගස්වල තියෙන්නේ හවුල ඒ කියන්නේ තුවක් මල දෙපිටින් කොලේ ඒක ගන්න පිටත සමහර කොලපති ගන්න දැනන් තිබා ෂීට් එකක් ගන්නවා ඒකේ මොකක්ද දැන් සමහර ඕපෙන් කරනවා දැන් මේ කියන්නේ අර ඒ තාල්පතකින් හරි නැත්නම් කොලපතකින් හවුදල්ලාකින් හරි එහෙම කිරිබත් එක තියනවා තමයි කරකවුවහම ඒක දෙපැත්තෙන් හීන් විට නද මහත් වෙච්ච කිරිබත් ගුලියක් හැදෙනවා තොරන්නේ වගේ තමයි මේ කෙන්දා මාංශ උදින් යටින් දෙහින් වෙච්ච නැතිව වඩා පුළුණු පෙන්වුණු ගතියකින් ඒ මස් පිළිවෙල පිටතට දැන් මේ විදිහට එක එක පැස තියෙන මාංශ කොටස් එක එක විදිහේ සමහරු තියෙනවා ඉතින් ඒ සතහන් වෙන වෙනම සිතලා කල්පනා කරලා ඒවායේ කියන ස්වરૂපය සිතට ගැනීම සතහන් වශයෙන් වර්ණ වශයෙන් ඊළඟට අපි සිහිපත් කළා අවකාශ අවකාශ කියන්නේ වටේට වෙන මේ කොටසයි තියෙන්නේ කියලා පරිච්ඡේද වශයෙන් සිතාගනි. එතකොට මේ එක එක මස්පිඩු වලට එක එක විදිහෙන් තමයි පරිච්ඡේද සැලකෙන්නේ. දිශා වශයෙන් උඩ යට දෙදිශා වෙන පිළිගන්නේ උඩ කොටස යට කොටස කියලා කියන්නේ තුනක් තියෙන උඩ උඩ කොටස කියන තුන තියෙන යට යට කොටස කියන එතකොට මේ මාංශ පිළිකපු කොටස උඩ යට දෙකේම මාංශ තියෙනවා ඊළඟට පිළිපැක් වශයෙන් සකල ශරීරයේ ඇටසැකිල්ල ආලේප කොට සිටියා එතකොට මේ මස් පිටු පිටලා දෙන්නේ ඇටසැකිල්ලට බද්ධ වෙනවා. ඇටසැකිල්ලේ කරලා ආලේපයක් වගේ තමයි පස්පිට පිටලා දෙන්නේ. සංචේද වශයෙන් යටි ඇටසැකිල්ලෙන්ද උඩින් සමෙන්ද සිරස් සරසින් ඕකෝගෙන්ද පිළිසිඳින් නැත්නම් එතකොට පරිච්ඡේද වෙන්නේ කියන්නේ වෙන් වෙන්නේ යටින් ඇටසැකිල්ල උඩින් හම වටේට ඒ ඒ මස් පිඩු වලින් වෙන් වෙලා තියෙනවා. ඒ උත්සාහ කරන්නේ මස් පිඩුවේ ස්වરૂපය පැනවි සිතට ගන්න. ඊළඟට මේකයි නහර වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තා. නහර මොන පාටද කියලා වෙනම දැකලා තියෙනවා. සමහර දැකලා ඇත්තේ දැන් එහෙම දකින්නට පුළුවන් වෙන්නේ අපිට ඔය මේ ඔව් මලකන්දන් වල අපි වශයෙන් තමයි අපිට වෙන්න දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තේින්නේ මේ සමල උස්සගෙන නහර මතු වෙලා තියෙනවා. එතනට අපිට එතන යන නහරේ පාට තේින්නේ හැමේ පාටයි තේින්නේ. ඊළඟට කැපුණු තැනක නහරේ පාට පේන්නේ මේක පාටයි තේින්නේ. නමුත් ඒ නහර වල ඇත්තටම තියෙන්නේ නිකන් අර ප්ලාස්ටික් වලින් හදපු රබර් වලින් හදපු වගේ නිකන් අප්‍රසන්න සුදු පැහැකින් යුක්ත සාධාරණ නැත්නම් ඔව් ලේනිසා තමයි ලබනවා තියෙන්නේ එතකොට සතහනේ නාම සතහන් නැත්තා අවසේයක් පමණ වූ නහර අතුරෙන් ග්‍රීවේහි උඩසිට ඉදිරිපසෙන් ශරීරය වෙලා වෙන වශයෙන් ලද මහා නහර පසෙකි එතකොට නහර තියෙනවා 900ක් වගේ සායි. එතකොට ඒ 900 මේ ග්‍රීවය බෙල්ලේ ඉඳලා බෙල්ලේ උඩ ඉඳලා ඉදිරිපසින් මේ ඉස්සරහින් ශරීරයේ වෙලාගෙන බසින ලද මහ මහ පහක් තියෙනවා. මහ මහ පසෙකින් පිටුපසින් බසින ලද මහ මහ පසෙකින් පිටිපස්සේ තව ප්‍රධාන ලොකු මහ පහ පහලට දැනෙනවා. එතකොට දකුණු පසෙන් බසින ලද මහානහර පසෙකි වම් පසෙන් බසින ලද මහානහර පසෙකි දකුණු අත වෙලාගෙන ඉදිරි පසෙන් බසින ලද මහානහර පසෙකි පිටු පසෙන් බසින ලද මහානහර පසෙකි වම් අත වෙලාගෙන ඉදිරි පසෙන් බසින ලද මහානහර පසෙකි පිටු පසෙන් බසින ලද මහානහර පසෙකි දකුණු පාය වෙලාගෙන ඉදිරි පසෙන් පිටු පසෙන් නහර පහදේ වම් පාය වෙලා ඉදිරි පස්සෙන් සහ පිටු පස්සෙන් මහානතර පස්සෙන් කන්දරමෝ මේ මහානතර සැප දෙන මනාහි ආතාවාරිය අලවැඩි සහන නැත්තා ආතාවාරිය අල දැකලා තියෙනවා ආතාවාරිය අල අර එක පොකුරට පිටලා තියෙනවා හීනි විදිහට සුදු පාට අල අල තමයි පාතාලාගේ අලමුවක් වගේ තමයි මේ මහර වල මේ මහා මහර පිටලා තියෙන්නේ. ඊට පස්සේ එනේ කුඩා කුඩා ලේඛර සාමාන්‍යලා තියෙනවා. ඒ ඒ ශරීර ප්‍රදේශයන් වෙලාගෙන සිටියා වූ ඒ කුඩා වූ මහර මනාහි නූල් ලනු වැනි සතහන් නැත්තා. ඒ අන්නේ වූ කුඩා මහර මනාහි රසකිත නූල් වැනි හේවන් කිඳි වැල් වැනි සතහන් නැත්තා. එතකොට මේක කියනවා අර ඉතා උඩා මහල අර රසකින්ද වැල්වල කුංචි කෙනෙක් ඔව් උඩා මොල් එළෙන්නේ අන්නේ වගේ ස්වභාවය. ඒ අන්නේ උඩා මහල මනසේ මහා වීණා තත්ත්වෙන් සටහන් ගත්තා. ඒ අන්නේ උඩා මහල මනසේ දල නෝම් වෙන සටහන් ගත්තා. එතකොට එකින් එක එකින් එක මේ සහ පුරා වෙන ආකාරයේ විවිධ උපමාවලින් ගන්න. මේ උපමාව වල තමන්ට වැටහෙන විදිහට විවිධ ආකාරයෙන් සඳහන් කරනවා. පිටි පිටිපාවල නහර වනාහි පක්ෂිපාද වෙන සඳහන් ගත්තා. මේ පිටි කන්නේ පිටියව කියලා කියන්නේ මේ අපේ පිටපැත්ත. ඒ පිටපැත්ත තියෙන නහර නිකන් පක්ෂීන්ගේ පාද වගේ. ඔවුන් බලවත් වෙන්නේ ඒක විදිහට. මේ පක්ෂී පාදයි හිසෙහි නහරවනාහි ලදරුවන්ගේ හිස් වැලක් වලින් සතහන් නැත්තා සරුවචාන කෙස් එහා මෙහා යමස් දාලා දැල්තින් ඒ වගේ හිසේ නහර පිළිලා පිටෙහි නහරවනාහි අවුෙහි වනන ලද පෙත්තු වැලක් වැනි සතහන් නැත්තා අවශේෂ වූ අලපසඟ අනුමිය නහරවනාහි ඇඟලු දැල්සක් අපෙන් සඳහන් කළා. ඔතන ශරීරයේම මාංශ ඇතුලින් සහ පිටතින් වෙලාගෙන අස්ති වෙලාගෙන මේ නහර සියල්ලක් පිටලා තියෙනවා. ඒ समस्त නහර පිට විතරක් ගත්තොත් හරියට දැල් වලින් වියපු 70ක් වගේ මුළු කයයි. දැන් අන්න ඒකයි මම කිව්වේ දැන් මේවා අපිට රූප සාධනකින් බලන්න පුළුවන් නම් දැන් මෙතන තියෙනවා ඒ වෛද්‍යවරුන්ට උදාහරණයක් පිටුවලා තියෙනවා ශරීරේ නහර කොටස විතරක්දු පින්තුන. එතකොට මේකේ මාංශ නැහැ, අස්ති නැහැ, මොකුත් නැහැ, නහර ටික විතරයි. ඒක සම්පූර්ණ මිනිස් හැඩයෙන් යුක්තව නහර වැල්වලින් නිකන් අර තියෙන්නේ මේ අර අපේ දේවල් දෙන්නේ එහෙම තියෙන්නේ අර කීනි දේවල් වලින් එක එක වියමයි. මේ වගේ තමයි සම්පූර්ණයෙන්ම මේ කාය පුරාම අර බැල සැටයක් වගේ එන්හාකට බෙදලා. ඒවා අපිට එහෙම බලන්න පුළුවන් නම් හොඳට ඒක සංඥාව ගන්න පහසු වෙනවා සුඛ. ඊළඟට දිසා වශයෙන් උඩයට දෙදිසාමේ පිහිටියා. පිහිටි තැන් වශයෙන් සකල ශරීරයේ එක සැකිල්ල වෙලාගෙන සිටියා. එතකොට ඡන්දේ උඩ කොටස යට කොටස කියන කොටස් දෙකේම නහරවල පිටලා තියෙනවා. සමස්ත ශරීරයෙන් ඇටසැකිල්ල වෙලාගෙන සිටිනවා. පරිච්ඡේද වශයෙන් යටින් ඇටසැකිල්ල උඩ උඩින් සමෙන්ද සමෙන් හා මසින්ද සරසින් ඕනෝගෙන්ද පිළිසිඳින්න. ඒතර පරිච්ඡේද වශයෙන් දාත්තම යටින් ඇටසැකිල්ල උඩින් මස්සහ සම ඒ අතරතුර ඕනෝගේ පරිච්ඡේදය පාවිච්චි. එතකොට ඔය විදිහට අර නහවල සතහන පිළිවර්මයි ඊළඟට ඇටය ඊළඟට පිහිටෙන් ඊළඟට පිහිටලා තියෙන අවකාශ ආදී වශයෙන් ඒ පිළිබඳව හිතට ග්‍රහණය කරගෙන මේ නහර කොටස අපේ ශරීරයේ වේලා පවතින ආකාරය නැවත නැවත සිත කරන්න කිරීමයි එයින් බලාපොරොත්තු මේ කයෙහි ඊළඟ අස්ති මේ කයෙහි ඇට වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තා රස්තිල සුභාව සුදු පාට සතහනේ නාම සතහන ඇත්තා එතකොට මේ කයෙහි වනාහි අත් ඇට සූසැක මේ අත්වල ඇට ඊළඟට පා ඇටද සූසට ඇති. මාංශ මිශ්‍රිත මෘදු ඇට සූසට ඇති. ඒ කියන්නේ ඔව් මේකේ සමහර අස්තිකපස් තියෙනවා අර පද විදිහට නෙමෙයි මාංශ මිශ්‍ර. ඔව් කාටිලේජ්. එතකොට කාටිලේජ් කියලා කියන්නේ ඒ වගේ ඒ අස්ති කොටස් එතකොට මාංශත් එක්ක මිශ්‍ර වෙච්ච. මෘදු ඇට සූසකයි. එක එක පාදයේ විලුඹ කැට එකකි ගොක් කැට යුගලයි. ජංගා කැට යුගලයි. ගණ කැට එකකි එක දවසකේ ගන්න. කලවා කැට එකකි කටි කැට යුගලයි. පිටකට කැට රටවසකේ යන 18. පරාලකට සූවිස්සක උරකට තුරුසක ඒ කියන්නේ 13 14 තුරුසක පපු ඇට එකකින් අතු ඇට යුගලයකින් පතු ඇට යුගලයකින් බාහු ඇට යුගලයකින් අග්‍රබාහු ඇට සතරකින් ග්‍රීවා ඇට සතකින් අනු ඇට යුගලයකින් නාසිකා ඇට එකකින් ඇස් ඇට යුගලයකින් කනසිරු ඇට යුගලයකින් නලල් ඇට එකකින් හිස් මුදුන් ඇට එකකින් හිස් කබල් ඇට නවයකින් මෙසේ 300ක් පමණ මේ ඇට අතුරෙන් පා ඇඟිලි අග තුරු ඇත වනාහි ඉංගිමියට වැඩි සතහන් දැක්කද මේ විදිහට එක එක තැන කිසිතේ ඒ ඇතවම ස්වરૂප දීර්ඝ කතාව අපේ සමස්ත ඇත එකින් එක එකින් එක වෙන් කර කර බලන්න පුළුවන් නම් තමයි අර අට්ටි කියනකොට ඒ සතහන් ටික හරියට එතකොට අප සමස්ත ඇත සැකිල්ල අරගෙන ඒ අට්ටික භාවනාව කරන්න පුළුවන් එහෙම වෙන වෙනම ඒ ඒ අස්තිවල පිහිටීම් සකහන් වර්ණ ආදී වශයෙන් අරගෙන අට්ටික භාවනාව කරන්න පුළුවන් එතකොට මේක කියනවා දිශා වශයෙන් උඩ යට දිශාවේ පිහිටියාහ පිහිටි තැන් වශයෙන් 180ක් සම්විස්ථානයන්හි ගැලපී සකල ශරීරය ඔසවාගෙන සිටියා එතකොට මේ ශරීරය අපිට මෙහෙම කෙලින් අපිට මෙහෙම තියන්න පුළුවන් වෙලා තියෙන මේක ශක්ති සම්පන්න උපකරණයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන මොනවා නිසාද මේ අස්තේ මේ අස්තේ පන්දරේ අස්තේ පන්දරේ නැත්තම් මේ වැටි ගොඩක් හරි ඒකත් යන ඒකට ගුලි වෙනවා ඒකම සුලි ඒක ශක්ති මාස පවත්තන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ඇට සැකෙන්න නිසා පරිච්ඡේද වශයෙන් 180ක් පමණ සංදීෙන්ද උඩින් සමෙන් හා වශයෙන්ද සරසින් ඕමෝපියෙන්ද පිළිසිදු වෙනවා. එතකොට දැන් මේ අතීත කාලේ මේ කියලා තියෙන කාරණා ඉතින් වර්තමානයේ අද ශරීර විරුහය අපිට බෙදලා බලන්න පුළුවන් ක්‍රම ඕනතරම් තියෙනවා වෛද්‍ය උපකරණ සහ විවිධ තාක්ෂණික උපකරණ ඔස්සේ ඉතින් ඒවල වෙනම සටහන් හදලා තියෙනවා. ඒවා එක එක අපිට අරගෙන බලන්න පුළුවන් නම් මේ සටහන් හදිරකට ග්‍රහණය කරගන්න පුළුවන්. වයිදු ප්‍රදර්ශන වලින් අපේලා දකින්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථා හැමෝටම ලැබිලා තියෙනවා පුළුවන්, නොලැබී තියෙනවා පුළුවන්. තරහට පුළුවන් හැටියට මේ ශරීරයේ එක් එක් කොටස් පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒක වැදගත් වෙන්නකට එක පැත්තකින් ශරීරයේ පරිහරණය කරනකොට ලබගත් වෙනවා අනිත් පැත්තෙන් මෙතන සත්‍යයේ උද්දලේ ආඥා නැහැ මේ මේ වගේ පිළිකුල් කොටාසයකින් තමයි මේ කය සැකසීලා තියෙන්නේ කියලා අවබෝධ කරගෙන මේ කය පිළිබඳව තියෙන තෘෂ්ණා මාන දෙක දුරු කර ගන්නට අපිට උපනිෂ්ඨ වෙනවා ඊළඟට අක්ති බින්ජා මේ කයේ ඇට බිඳුළු වර්ණයෙන් අප්‍රසන්නලා සුදු පාට ඇත්තා. සතහනින් පිහිටි තැන් පහු සතහන් ඇත්තා. රැකබිඳු අප්‍රසන්න සුදු පාටකින් යුක්තයි. ඒ සතහන ඒ තියෙන තැන තමයි. ඒ කියන්නේ රැකබිඳු පිහිටලා තියෙන තැනට අනුව හැඩේ කියන තමයි පාදේ. විශාල වශයෙන් උඩ යට දෙදිසාවේ පිහිටියා. පිහිටි තැන් වශයෙන් ඇට කටු ඇතුළත පිහිටියා. එතකොට මේ අස්තිවල අර දැන තියෙන කුහරවල මේ ඇට විදුරු පිටලාගෙන පරිච්ඡේද වශයෙන් ඇට විදුරියෙන්ම පිළිසිඳී බැලුවා. එතකොට පරිච්ඡේද වශයෙන් ගත්තාම ඒ ඇට විදුරු වල වටේ කෙලවර තමයි ඒකේ පරිච්ඡේදය. එතකොට අස්තියෙන් තමයි ඒක කෙලවර. ඊළඟට මේ කයෙහි වකුගඩුව වර්ණයෙන් ලාවත පාට 10000 එක නැට්ටේ ඇතුළු අඹගිනි දෙකක් වැනි සඳහන් කරනවා. දිශා වශයෙන් උඩ දිශාවේ කියන්නේ කුණේ උඩ කොටසේ මිහිටිය පිහිටි තැන් වශයෙන් උඩ කොටේ තුල කර්ධයක පහතින් පිහිටිය. ඒ වස්තුවේ පරිච්ඡේද වශයෙන් වකුගඩුවෙන් පිළිසිඳී නැත්නම් එතකොට මෙන්න මේ විදිහට එකින් එක එකින් එක මේවා පිළිබඳව කරුණු පැහැදිලි කරනවා. ඒක මේවා අපි අර පසුගිය අවස්ථාවේ කිව්වා වගේ අපිට ඔක්කොම ටික එක කරගෙන පුහුණු කරන්න පහසු නැහැ. පහ පහ පළමු කොටස තච්ච පංචකේ තච්ච පංචකේ කියලා කියන්නේ කේසා ලෝම අකාදන්ත තච්චෝ තචෝ කියන කොටසින් අවසාන වෙන පහ. ඒකයි පචපංච කියන්නේ. ඊළඟ කොටස අවසාන වෙන්නේ මාංශං නහාරු අට්ටි අට්ටිඤ්ඤ වක්ඛං. එතකොට දෙවෙනි කොටස වක්ඛ පංචකය. පළවෙනි කොටස පචපංචකය දෙවෙනි කොටස වක්ඛ පංචකය. වක්ඛ. ඊළඟ හදන යකන කිලෝම පිටක පප්පාස. ඊළඟ කොටස පප්පාස පංචකය. අන්නේ විදිහට පහ පහ වෙන් කරලා තියෙනවා. එතකොට ඒ පහක් වෙන් කරලා තියෙන්නේ අපිට එකවරකට ඒ පහ අරගෙන ඒක හොඳට ප්‍රගුණ කරලා ඊළඟ පාඩයට හේතුම තමයි එන්දෙස් මොකද අපි ප්‍රගුණ කරන්නේ. ඊළඟට මේ කායික කන්ද මාංශයේ වශයෙන් වර්ණය රතු නිලුම් පාටට සමාන රතු පාටක් වෙනවා. සතහන් පිට පැති ඉවත් කළ යටි කෝටක තිබූ මෙලොක් කැටලක් වැඩි සතහන් නැති දිශා වශයෙන් උදෙසා පිටි පිටි තැන් වශයෙන් උඩක් හරය තුල පිටි පරිච්ඡේද වශයෙන් අර්ථ මාස කින්නේ පිසිතිනා ප්‍රහද්දේ කියන කරාතියක් කවුරුත් ඒ සතහන් දැකලා තියෙනවා ඒ සතහන් අප කරගන්න පහසුයි මේකයි අක්මා වර්ණය රතු කුමුදු මාර්ග සමාන වටපාට ඇත්තේ සතහමින් කොපෝලීව කොලයක් වෙන සතහන් නැත්තේ අක්මා එතන අක්මාව අපේ ශරීරයේ තියෙන විශාල ඉන්ද්‍රිය විශාල වශයෙන් උඩ දිශාවේ පිටිය පිහිටි තැන් වශයෙන් උරක් හොරේ තුල ධර්ම ආශයක දකුණින් පිහිටි පරිච්ඡේද වශයෙන් අක්මාවෙන් පිළිසෙමින් ඇත්තේ එතකොට ඒ අක්මාවේ ස්වરૂපය මේ කල්හි කිලෝමක නම් දලබුල් වර්ණයෙන් දුහුල් රති කඩක් වැනි සුදු පාට ඇත්තේ සතහන් පිළිපිටෙන් වැනි සතහන් ඇත්තේ දිශාවසෙන් උඩ දිශාවෙහිද යට දිශාවෙහිද පිහිටිතන් වශයෙන් හෘද මාංශය හා වකුගඩු වෙලාගෙන පිහිටියේ හෘද මාංශය හා වකුගඩු වෙලාගෙන පිහිටියේ ශරීරයේ සමන්්‍යත පස්පිට වෙලා යන කීකේ පරිච්ඡ. එතකොට කිලෝමීටර කියලා කියන්නේ දලබු. නෑ. දලබු කියන්නේ අත්මය සෙන්නේ. එතකොට දලබු හෘදය සහ ඒවා වෙලාගෙන සියන යම්සි සිව් සිරියා ඒකයි මම කිව්වේ අර මේවා අපට වෙනවා දැනුවොත් තමයි හොඳට පැහැදිලි වෙන්නේ ප්‍රකබ්ද මානසය හා වකුගඩු වෙලාගෙන පිහිටියේ ඒවා ඒවා මතු පිටින් පිහිලාගෙන සිව් සිවිය මේකයි ඇලදිව වර්ණය නික මලක් මෙන් නිල් පාට ඇත්තේ සතහනින් කළු වශයෙන් ඒ දිවක් වැටි සතහන් නැත්තේ විශාල වශයෙන් උඩ දිශාවෙහි පිහිටියේ පිහිටින් දැන් වශයෙන් ගන්න අවශ්‍යක වම් පසින් උදර පඩලයට පහලින් පිහිටි පරිච්ඡේද වශයෙන් ඇලඹීම පිළිසිතින් දැක්වේ. අඥානශය. ඇලඹීම කියලා කියන්නේ අඥානශය. මේකයි පහුපස වර්ණයෙන් ඉතුරු විමුක්තියක් මෙන් රතු පාට ඇත්තේ සතහනින් නොසම කොට කැඩූ මහා කැවුමක් වැනි සතහන් ඇත්තේ දිශාපසෙන් පවමස කියලා කියන්නේ පෙරහරන පෙරහර පාස පවමස කියලා කියන්නේ පෙරහර ඊළඟට බඩවැල මේකයි බඩවැල වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේ බඩවැල නම් සමහරට දැකලා නේද ගොඩක් දෙනා තමන්ගේ බඩ වැඩ නැත්නම් එතකොට සුළු අපසාන සුළු පාඩක සතහනේ ලේ ඔරුවක ධර්ම ගැසු හිස නැති ඇලි කරන එක වෙනවා. ඔරුවක ගුලිගෙයිලා ඉන්න මහා ගැරණියෙක් වගේ ඇලි ගැරණිය කියන්නේ සුළු ගැරණිය. වගේ සතහන් නැති දැන් මේවා තමයි අරගෙන තියෙන උපමාත් වෙනවා තමයි අර පිළිකුල ධර්මවල වෙන්නේ. ඒ කියන්නේ දැන් ගැරන්ඩියා කියන්නේ දැන් මේකට ඕන ණයක් ගන්න තිබ්බනේ නේද? ණයක් නැතුව ගැරන්ඩිය කරා තියෙන්නේ. ගැරන්ඩියක් කියනකොට ටික අප්‍රසන්න සංඥාවක් එන්නේ. ඊළඟට හිස නැති ඔළුව නැති ගැරන්ඩිය. එතකොට ඒක ඇලි ගැරන්ඩිය. මේ කියන්නේ සුදු පාට ගැරන්ඩිය. ඊට පස්සේ අර මේ ඔළුවක ධර්මයක හැගෙන ඉන්නසම ඒ වගේ මේ ඇතුළේ මහ බඩ ටික ඇකිලිලා තියෙන ආකාරය විසාරසේ උඩයට දෙදිසාවෙහි පිහිටි එතකොට තුනටියේ මුල කොටස ටිකක් තියෙනවා තුනටියේ පහළට තව කොටසක් තියෙනවා ඒ කියන්නේ පෙකදී උඩට සහ යටට පිහිටි තැන් වශයෙන් උඩින් ගලවගෙන යටින් පක්වාශයට අතර වූ ශරීර අභ්‍යන්තරයේ පිළිදී. එතකොට උදින් අර ගලවන්නේ කියලා කියන්නේ මහා ප්‍රාචීන මහා ප්‍රාචීන යට යටේ පක්වාශය කියලා කියන්නේ මල කොටස් දැන්පත් වෙලා තියෙන කොටස තමයි පක්වාශය. එතකොට මල මූත්‍ර තියෙන කොටස හඳුන්වන්නේ පක්වාශය. කියන්නේ පැසුණු දසුණු ආහාර ආදී තියෙන කොටස. ඒවා එතනින් උඩ අර මහා ප්‍රාප්තියෙන් යට වෙනවා වෙනවා. ඊළඟට මේකයි අතුරු මහා අන්තං අන්තගුණ. අන්තං කියලා කියනකොට බඩ. අන්තගුණ කියලා කිව්වේ අතුරු මහා වර්ණේ හෙල්මැලි මුල් වැනි සුදු පාට ඇත්තේ සතහනින් හෙල්මැලි මුල් වැනිම වූ සතහන් ඇත්තේ විශාලසේ. අතුරු මහා කියන්නේ මොනවද? අන්න එතකොට දැන් මේ බඩවැල් ටිකේ ඔක්කොම එහාට මෙහාට ඉල්ලනද දැන් අපි හිතමු අපි ඔළුවෙන් හිටගත්තයි කියලා ඔළුවෙන් හිටගත්තයි කියලා අර ධාර්ම ටික නෙමෙයි ඒ ඔක්කොම එක ගුලියට තියෙන ඒක ගුලියට තියෙන්නේ මොකක් නිසාද ඒක ඔක්කොම සිරුම් සිවියකින් දැහිලා තියෙනවා මේ ඔක්කොම බඩවැල් ටික ඔකාගෙන තියෙන ඒ සිරුම් සිවිය තමයි අන්ත ගුණ ඒ කියන්නේ අතුරු භාන කියලා කියන්නේ ඊළඟට මේක අන්තාරාන්ත ගුණ ඊළඟ උදරිය ඉබරියන් කියලා කියන්නේ මේකයි බකසු ආහාර වර්ණයෙන් අනුභව කළ ආහාරයෙන් සමන වර්ණයට සතහනේ පෙරහනක ලිහිල් කොට බඳ තබූ හාල් වැනි සතහන් දැත්තේ විශාසයෙන් නිසාවෙන් විදී පරිච්ඡේද වශයෙන් නොකසු ආහාරයෙන් පිළිසිදෙන්නේ ආමාශයේහි ආමාශයේහි එතකොට ඇත්තම ආමාශය කියන වචනේ තියෙන තේරුමක් මොකද්ද ආශය කියලා කියනවා රැඳෙන තැන දැන් මුත්‍රාශය ආමාශය ඊළඟක්වාශය ක්වාශය කියන්නේ පැසුම් ආහාර රැඳිලා තියෙන තැන මුත්‍රාශය කියන්නේ මූත්‍රා රැඳිලා තියෙන තැන පිත්තාශය පිත්ත රැඳිලා තියෙන තැන අන්න මේ වගේ ආමාශය ආමු කියලා කියනවා නොකසුණු ආහාරය. අමු ආහාර කියන එතකොට මේ අමු ආහාර කොටස් අමු කියලා කියන්නේ මේ උයපු නැති කියන එක නෙමෙයි තාම දිරවලා නැහැ. එතකොට මේ ආම ආහාර පැමිණලා තියෙන තැන තමයි ආමාශය. එතකොට මේ ආමාශයේ තියෙන ආහාර අර අපි අනුභව කරපු වර්ණ වලට සමාන වර්ණයකින් පවතිනවා. අර පෙරහන් කළ එක ලිහිල් කොට දාලා තියෙන ආහාර සහ නිකුත් කරුවේ ටිකක් වගේ තමයි තියෙන්නේ. දැන් මේක බලන්න පුළුවන් කෙනෙකුට ඇත්තටම දැන් ඉස්සර කාලේ නම් මරණයක් සිද්ධ වුණාම ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය හෝ එහෙම නැත්නම් නිර්මාණ කිරීම ආදිය ඒ ස්ථානවල සිද්ධ කරනවා. ඊදරනම් ඊදරට ඒක කරනවා. දැන් මේ වශම කෙරෙන්න දැන් රෝහලේ කෙරෙන්නේ එතකොට එහෙම බලන්න ඕන නම් ඒ වගේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන තැනකට ගිහිල්ලා ඒ වෛද්‍යවරුගේ අවසරයක් අරගෙන ඕන බලන්න ඕන. එතකොට ඒගොල්ලන්ට දැනුම් දුන්නා පස්සේ අවස්ථාව හතර දෙනවා. එතකොට ඉතින් අපට ඕන නම් මේව වෙන වෙනම බලන්න පුළුවන්. දැන් සම්පූර්ණයෙන් මේ අපේ ගානාලය ළඟින් කපලා ගත්තොත් ඒ කියන්නේ උගුරට සම්බන්ධ කොටස මෙතනින් කැපුවාම අන්තිමට යටින් මල මාර්ගය අන්තිමට සම්බන්ධ වෙලා තියෙන තලින් කැපුවාම මේ ඔක්කොම ටික එකම පොදියක් වගේ හරියටම අපි නිදිවල්ලක් ගත්තා වගේ එක පොදියට ගන්න පුළුවන් මේක ඇතුළේ තියෙන සියල්ල. මාසාලාවකට ගියාම බලන්න පුළුවන් මොකද ඒගොල්ලෝ එම්බාම් කිවිමාගේ කරන්නේ. ඔව් මාළු වෙනකොට එහෙම ඉතින් එක්තරා ප්‍රමාණයකට ඒවා පේනවා. එතකොට ඒ වෙලාවට එක බලන්න නේද? ඒ වෙලාවට එක බලන්න කැමති නැහැ ඉතින් ඒ නිසා අපිට එහෙම බලන්න පුළුවන් නම් පරීක්ෂා කරනවා. අතරත් දැන් මේ මේ මිනිස් කය ඇතුලේ මේ අස්ථි පංජරයේ ඇතුළත සංකර කුහරයක් තියෙන. ඒ කුහරේ උඩින් කටයි යටින් කටයි තියෙනවා. එතකොට මැද සම්පූර්ණයෙන් බම්බුවක් වගේ. එතකොට මේ බම්බුව මැද්දේ තමයි අර ඔක්කොම එකතු වෙලා පිළිලා තියෙන්නේ. ඒ ඒක හැලෙන්නේ නැතුව රැඳිලා තියෙන්නේ මේ පැත්තෙන් ගලනාලේ කටට සම්බන්ධ වෙලා තියෙන යටපැත්තේ මල මාර්ගයේ කෙළවරට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය පැත්ත දෙකෙන් විතරයි බද්ධ වෙලා තියෙන්නේ. අනිත් ටික ඔක්කොම නිදහස තියෙනවා. ඒක එකක්වත් ඔබට සම්බන්ධ නැහැ. ඒ නිසා උදින් යටින් කරපු ගමන් මේක සම්පූර්ණ කේක් එක මේ තනියක් දකින්න එහෙම උත්සාහ ටිකක් අමාරුයි. මම මේ කිව්වෝ 10ක් 12ක් කර බාරට තියෙනවා. එහෙම. ඒකට සම්පූර්ණම අර මේ පෙනහළු හෘදය වතුගඩු අක්මා බඩවැල් ඒ සියල්ලම එකට ඒවා එහෙම අපි දකින්නකොට ස්පර්ශ කරනකොට තමයි ඒවා තියෙන ප්‍රතිකූල ස්වභාවය. අපිට ටිකක් දැනෙන්නේ ඉතින් ජීවිතේ එහෙම වරක් දෙකක්වත් එහෙම බලලා අත්දැකීම් තියෙන එක හොඳයි. එතකොට එහෙම ගත්තාම අර ආමාශය වෙනම තියෙනවා. අර පැසෝපු නැති ආහාර. ඒක හරියටම දැන් අපිට ආහාර ගැන ටික වෙලාවකින් වහනේ ගියාම තියෙන එතකොට ඒ වගේ තමයි ආමාශය කල්ප කරලා බලන්නේ කුංචි පිස්සු එකක් වගේ. දැන් අපි රබර් වලින් හදපු සීට් එක මොනවා හරි ඔතපුවාම තියෙන ලං සීට් එක නම් ටිකක් හදයිනේ. මොකක් හරි රබර් වලින් හදපු පිටකට ඒ ටික දැස්සුවාම ඒක අපි හිතමුකෝ බැලුම් බෝලයක්. බැලුම් බෝලයකට කෑම જાති ටිකක් මෙහෙම පුරවලා තරමක් පල්ලුනහම බැලුනහම තියෙන මේ වගේ තමයි ආමාශය කරන්නේ. වලින් කලුරු කළාට පස්සේ අපි ඔක්කොම විසෙනවා ඒක ඉතාම සියුම් සිවියක් විතරයි. හැබැයි ඒක අතුරු පැත්තේ තේරෙනවා ටිකක් අර ඒ ආහාර කොටස් උරා ගන්නට සුසු කුංචි කුංචි අර රැලි රැලි වගේ පිළිටු ගතියි. ඉතින් ඒවා වඩා සියුම් කරලා බලුවොත් අනුේක්ෂය කියන වගේ බලුවොත් ඒක ජීවිත සතහන්කට අනුමත කරනවා. උදරය ඊළඟට කනිසං කනිසං කියන්නේ අන්න පැසුනවා පැසුනවා ඒක හඳුන්වන්නේ තම පැසුම ආහාරය නැත්නම් පැසුම ආහාර මල වර්ණයෙන් අනුභව කළ ආහාරයට තරම් සමාන සතරමින් පිහිටි පැක්මෙන් සතරක් ඇත්තේ දිශා වශයෙන් යත දිශාවෙහි පිහිටි කර්ම වශයෙන් පක් වාශයෙන් පිහිටි පරිච්ඡේද වශයෙන් පක් වාශයෙන් පැසුම ආහාර මලයෙන් පිරිසිදු ඉඳලා එතකොට මලකටස් අ කරිසම් කියලා කියන්නේ එතකොට අසුචි ඒ කියන්නේ පැසුණු ආහාර නොපැසුණු ආහාර තමයි ආමාශයේ තියෙන පැසුණු ආහාර තමයි අර ඔව් බඩවැල් ආහාර කියලා ගුණය කොටසේ තැන්පත් කරලා තියෙනවා එතකොට දැන් ඒ පැසුණු ආහාර එතන ඒක රාශී වෙනකොට ඒවා වියලුනහම තමයි අපිට මල මාර්ගයෙන් බැහැර කරගන්න ටිකක් දුෂ්කර වෙන්නේ. ඊට පස්සේ වහාම ඒ ටික බැහැර වෙන්න පටන් ගත්තොත් ඒත් එක රෝගී තත්ත්වයක් වෙනවා. වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ මල වේග දරාගෙන ඉඳීම සුදුසු නැහැ. මල පිට කරන්නට ඕන වෙනකොට ඒක පිට කරන්න ඕන. එහෙම නැති වුණොත් ඒවැය තියෙන අපද්‍රව්‍ය කොටස් ආපහු ශරීරයට බලපෑම් නැති කරනවා. ඒකෙන් යම් යම් රෝගාබාධ ඇති වෙන්නේ මොක්ෂ පිට කරන රෝග වෙනකොට ඒක පිට කරනවා ඒ පිට කරනතු තද කරගෙන හිටියෝ ඒකේ මූත්‍ර ගල් හැදෙන්නට සහ වෙන රෝගාබාධ ඇති වෙන්න හේතුව. හැබැයි නිතර නිතර මල පහ කරන්නට ගියෝ ඒක රෝගී තත්ත්වයක්. දැන් වෛද්‍යවරු කියන්නේ ශරීරයේ මල කොටස් නැහැර කළ යුතු කොටසක් තමයි හැබැයි මල ප්‍රපස් සම්පූර්ණයෙන් බැහැර වුණොත් එහෙම අපි ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මල ප්‍රපස් වල ඉන්න සුත්‍ර ජීවීන් අත්‍යවශ්‍යයි අපේ ජීවිතේ පවත්වා. ඒක එතකොට මේ ජීවිතේ මගේ කයයි මට ඕන විදිහට පවතිනවා කියලා හිතුවට අවසානයේ අසුචි ටිකක් ඕන මේක නඩත්තු වෙයි. <laughs> ඒ විදිහේ කයක් තමයි. ඔව් ඒ ඒ මැරෙනකොට අන්තිමට මල පහ වෙන්නේ. එතකොට ඒ මල ටිකක් පිට වෙන්නේ. ඒ මල ටිකක් පිට වෙන්නේ ඒ සම්පූර්ණ මේ අර ශක්තිය පැහැර. ඉතින් මේ විදිහට ඒවා පිළිබඳව අපිට කය පැවැත්ම පිළිබඳව තේරුම් ගන්නට මේක අවශ්‍යයි. මේක තියෙන අසුබ බව තේරුම් ගන්නට අපිට ඒක වැදගත් වෙනවා. ඊළඟ කවීසා ඔව්. ඊළඟට මේකේ ඉඳලා තියෙනවා මත්තලුංග. ඒ මත්තලුංග කියන එක මෙතනට ආවන් තියෙන්නේ මොකක් නිසාද? දැන් අනුක්‍රමයෙන් ගත්තොත් කාය සම්බන්ධ පිටපත් සර්මා තුම්බෝලෝ හිතන්නේ. එයාගෙන හිත අගටනේ මත්තලුංග කියලා. නමුත් මේක මත්තලුංග කියන්නේ මෙතනට ආවන් තියෙන්නේ මේ මූලික කොටස් 20 තමයි පඨවි ධාතු කොටස්. එතනින් පස්සේ කියන්නේ පිටංශෙන් මහමුගෝලෝ හිතක් කියන්නේ ආපෝ ධාතු කොටස්. එතකොට මේ මේ දෙතිස් ගුණපය කොටස් දෙකකට පැහැදිලිව බෙදන්න පුළුවන්. පඨවි ධා පඨවි බහුල කොටස් සහ ආපෝ බහුල කොටස්. පඨවි බහුල කොටස් 20ක් තියෙනවා. ආපෝ බහුල කොටස් 12ක් තියෙනවා. එතකොට මේ පඨවි බහුල කොටස් ටික ඔක්කොම එකට ගන්න තමයි මෙතන මත්තලුඟ කියන එක හිස් මොළය කියන එක මෙතන තමයි. මොළය නම් දැකලා තියෙන උඩ තරක් නේද? පින්තූර වල හරි වර්ණයෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේ. එතකොට මේ සුදු පාටකට වඩා අපිට ගොඩක් වෙලාවට පේන්නේ රෝස පැහැයෙනවා. එයි අර මේ මේ විශ්වලා ඇත්තටම මේ සම්පූර්ණයෙන් අයින් කළොත් මොළය සුදු පාටයි. සුදු පාට ඇත්තේ. සතහමින් පිහිටි තැනයි සතහන් ඇත්තේ. විශාල වශයෙන් උඩ දිසාවෙහි පිහිටියේ. පිහිටි තැන් වශයෙන් කිස්කබල තුල පිහිටියේ. පරිච්ඡේද වශයෙන් කිස්කබල තුලින් සහ කිස් මොලෙන් පිරිසිදු නැත්තේ. එතකොට මේ මොලේ තියෙන ඉතාම සියුම් පටලය. උඩි. ඒ පටලයෙන් තමයි මෙහෙලා තියෙන්නේ. සාම සියුම් සිවියක්. ඒ සිවිල සාපෘතෙම මොලේ ආරම්භය වෙලා තියෙන ඒක ඇතුලේ තමයි අර බෙදෙන කොටස් ටික තියෙන්නේ. එතකොට තමයි උත්තර කරන කම් පැහැදිලි කරේ ශරීරයේ පවතින පඨවි බහුල කොටස්. ඊළඟට ඊළඟ කර්ම 12න් පැහැදිලි කරන්නේ ආපෝ බහුල කොටස්. එතන ආපෝ බහුල කියලා පඨවි බහුල කියලා මම පැහැදිලි කළේ ඇයිද? මේක පඨවි කියලා කියන පඨවි විතරක් නෙවෙයි. පඨවි ආපෝ තේජෝ ආයෝ වාග්න දන්තරසෝය මේ සුද්ධාෂ්ටක කලාවම තියෙනවා. හැබැයි පටවිකුනේ වහුන නිසා ඒවා පටවි ධාතු දෙකේ තියෙනවා. ඒක පිටසෙම ආදී ගත්තට පස්සේ ඒක ආපෝ ධාතු පමණක් නෙවෙයි පටවි ආපෝ තේජෝ වායෝ වාග්න දන්තරසෝය ඔක්කොම තියෙනවා. තිබුණාට ඒක ආපෝ කොටස් වහුන නිසා තමයි අපි ආපෝ ධාතු දෙකේ හඳුන්වන්නේ. එතකොට ආපෝ ධාතු කොටස් 12 තමයි මේකයි පිට බද්ධ පිට අබද්ධ පිටයි කියලා දැරුව වර්ණය. බද්ධ පිට වර්ණය මිදුළු මීත් එකක් වෙන කහ පාට ඇත්තේ. අබද්ධ පිට වර්ණයෙන් ලියලි රණවරණ මලක් වෙන ලා කහ පාට ඇත්තේ. දැකලා තියෙනවද ඒ අබද්ධ පිට කියන්නේ? අබද්ධ දැන් බද්ධ පිට කියලා කියන්නේ අනෙකුත් දැන් අපි හිතමුකෝ ශරීරයට අපි ආහාර ගත්තහම ඒ ආහාර දිරවන්නට ඒකට පිට අර පිත්තාශයක යොස ගලනවා. ඒතකොට ඒක සතහන ලාපාට. ඒක අර නිදුරු මීතේ වගේ කියලා හඳුන්වනවා. එතකොට අර අබද්ද පිට වියලි රණවරා රණවරා පහම පාඩම් කහපාට. ඒ කහපාට පොඩි කැටි කැටි වශයෙන් පොඩි බෝල බෝල වශයෙන් පැත්තෙන් වල තියෙනවා. ඒවා විශේෂයෙන්ම අර දැන් අපි හිතමුකෝ වහන යනකොට යන්නේ අර බද්ධ පිට. ඒ කියන්නේ ආහාරයත් එක්කලා මිශ්‍ර වෙච්ච. මේ අබද්ධ පිට කියලා කියන්නේ අර අපි කතා කළේ මේ ඔව් මොකක්ද අන්ත අන්ත ගුණ අන්ත ගුණ කියලා කියන්නේ අර බඩ වැටික වසාගෙන තියෙන පටලය. සිරිය. ඒ සිරිය තැන් තැන් වල එකතු වෙලා තියෙනවා මේ කුංචි කුංචි කුබුළු කුබුළු වශයෙන්. එතකොට ඒ ඒ කුංචි කුංචි කුබුළු කුබුළු වශයෙන් උගා පේනකොට ඒ හිත හුඟක් වැඩි අයට ඒවා තැන්පත් වෙලා තියෙනවා එක් එක් තැන් වල ඒ විදිහට එකතු වෙලා තියෙනවා. එතකොට බද්ධ පිට, අබද්ධ පිට කියලා කිව්වේ ඒකයි. සතහනින් පිහිටතන්ට සමාන සතහන් ඇත්තේ දිශා වශයෙන් බද්ධ පිට උඩ දිශාවේ පිහිටේ අබද්ධ පිට උඩ යට දෙදිශාවෙහිම පිහිටේ පිහිටතන් වශයෙන් බද්ධ පිට අක්මාව ඇසුරු කොට ඇති පික්කෝසේ පිහිටියේ තර පික්කෝසේ කියන පිටාස අබද්ධ පිට සකල ශරීරයේ පිහිටියේ පරිච්ඡේද වශයෙන් පිට කොටසින් පිළිසෙන්නේ නැත්තේ එතකොට අර අබද්ධ පිට කියන එක මුළු ශරීරේම තැන් තැන් වල ඒ පිටරැඳිච්ච තැන් වල එකතු වෙලා තියෙනවා. ඊළඟට පිටකන් සෙම සෙම මේකයි සෙම වර්ණයෙන් කෑලිය කොළ කුසපෙන් අප්‍රසන්න සුදු පාට ඇත්තේ. සතහනේ පිහිටි තැනට සමාන සතහන් නැත්තේ. දිශා වශයෙන් උඩ දිශාවේ පිහිටි. පිහිටි තැන වශයෙන් ආකාශයේ මතු පිට උදර පටලෙහි පිහිටි. පරිච්ඡේද වශයෙන් සෙම කොටසින්ම පිරිසිදි නැත්තේ. එතකොට සෙම සෙම දැන් සෙම කියලා කියන්නේ සොටු කියලා කියන්නේ දෙක. එතකොට මේ සෙම පිහිටිතන තමයි මේ කියන්නේ පිහිටිතන වශයෙන් ආමාශයට මතු පිට උදර ප්‍රකටෙහි පිහිටියේ. ඒ කියන්නේ මහා ප්‍රාචීරයේ මතු පිට කොටසේ. දිශා වශයෙන් උඩ දිශා. එතකොට වර්ණය අප්‍රසන්න සුදු පැහැ. සෙම. ඊළඟට සෙම පුබ්බෝ පුබ්බෝ කියලා කියන්නේ සරව මේ කය සරව වම්නේ ඉදුණු කොළයක් මෙන් හඳු පාට ඇත්තේ සතහනෙන් පිහිට කරන සමාන සතහන් ඇත්තේ දිශා වශයෙන් උඩ යන දිශාවෙහි පිහිටතර වශයෙන් ගෙඩි පිළිකා වන තුවාල ආදී තැන්හි පිහිටියේ පරිච්ඡේද වශයෙන් සරල කොටසින්ම පිළිසෙන්නේ නැත්තේ ඇත්තටම ඒ සරල කියලා කියන්නේ ඔව් ලේ ස්මාර්ට් සෙට් ලේ කොටස් දේ සහ අනිකුත් මාංශ කොටසත් ඒකට එකතු වෙන්න පුළුවන් මාක් වෙච්ච. එතකොට සමහර සැරව තියෙනවා මොකුත් එතරම් දුර්ගන්ධයක් නැහැ. සමහර සැරව කොටස් තියෙනවා අතිශයම දුර්ගන්ධ. ඒ අර මාංශ කොටස් ආදියත් නරක වෙලා කුණු වෙලා ඒකට එකතු කරාම ඒ සැරව දුරඳ වැඩි. අර ගෙඩි ආදී තියෙන සර්ව කොටස් සමහර තැන් තියෙනවා ඒ තරම් එහෙම දුර්ගන්ධයක් නැහැ. ඒක ඒ තකසෙන තැනක් අනුව ඒ රෝගයේ අනුව වෙනස් වෙනවා. ඒකේ දැන් වර්ණය පඩු පඩු පැහැ. පඩු පැහැ කියලා කියන්නේ කල්ලා කහ පාටකට පුළුවන්. එතකොට පිළිපිටන වශයෙන් ගෙඩි පිළිකා වම තුවාල ආදී තමයි සරව පිහිටා. ඒක ඊළඟට පොබ්බෝ ලෝහිත ලෝහිත කියන්නේ මේ කයිමය සංවිචිතමය ලය සංසාරය නමින් දෙලදැයි සංවිචිතමය වර්ණයෙන් ඝන ලාක්ෂරසයෙන් ප්‍රතිපාට ඇත්තේ සංසාරය වර්ණයෙන් තුමි ලාක්ෂරස වෙන් ප්‍රතිපාට ඇත්තේ සතහරින් පිහිටතර සමාන සතහන් දැත්තේ දිශා වශයෙන් සම්පිචිතලය උඩදිසාවේ පිහිටිය සංසාරයේ උඩයක් දෙවිසාවේ පිහිටිය. මොකද සම්පිචිත කියලා කියන්නේ රැස් වෙලා තියෙන. එකතන රැස් වෙලා තියෙන මේ සහ සංසාරමය කියලා කියන්නේ ශරීරය තුනම ක්‍රියාත්මක වෙන දේ. එතකොට මුළු සමස්ත දේම ශරීරේ පුරා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙන අතර හෘද කෝෂය ඇතුලේ එකතු වෙලා තියෙන කොටසක් හැමතිස්සෙම තියෙනවා. එතකොට එකතු වෙලා තියෙන කොටස තමයි මේ සමචිතලයේ කියලා හඳුන්වන්නේ. අර ගහනගල්පිකේ සංසාරණය වෙන කොටස තමයි සංසාරණය කියලා තමයි. ඊළඟට ලෝහිතං ඊළඟට සේදෝ සේදෝ කියලා කියන්නේ දහදිය. මේ කයෙහි දහදිය වර්ණයෙන් තලතෙල් වැනි වර්ණ ඇත්තේ. සතහනින් පිහිටි තැනට සමාන සතහන් ඇත්තේ දිශා වශයෙන් උඩ යට දෙනිසාවෙන් පිහිටියේ. පිහිටි තැන් වශයෙන් කේශ කූප රෝම කූපයන් පිහිටියේ. පරිච්ඡේද වශයෙන් දහදිය කොටසින් පිළිසිඳින් නැත්තේ. ඒක නම් ඉතින් අපිට ප්‍රකට කාරණයක් නේද? දහදිය. එතකොට ඒක පිහිටි තැන වැඩගත් වෙනවා. මොකද පිහිටන්නේ? ඔව් රෝම කූප සහ කේශ කූපයක් මේ කෙස් දෙක ඔළුවට දාගෙන දාන්නේ ඔළුව වෙනසනකොට ඔළුවට දාගෙන ඇඟ වෙනසනකොට ඇඟට දාගෙන සමහරවිට මේ අල්ලටත් දාගෙන එතකොට ඒ දාගෙන දැම්මම ඒක තෙල් ගතියෙන් යුක්තයි ඒ වගේම වර්ණ වශයෙන් කලක් තෙල් වැඩි වර්ණයක් ඇති බව මේක දක්වනවා ඉතින් අපි ඉදාගිය ගොඩක් එකට එකට බලන්න නැති නිසා ආගිය මොන පාටද කියලා හරියටම අරමුණු වෙන්නේ නැත්තේ. එකට එකතු කරලා බලනකොට තමයි ඒකේ වාග්නේ හොයාගන්න පුළුවන්. ඊළඟට සේතු ඊළඟ නේදු නේදු කියන්නේ මේකයි මිදුණු තෙල වර්ණය මැදින් පැලූ අමු කහ අලයකට සමාන කහ පාට ඇත්තේ සකටමින් දෙතුන් කොටක් කොටනවා තබු කසාවන් දුහුල් දෙකක් වෙනසකට ලැබුණා. දිසා වශයෙන් ඉන්දයක දෙවිසාමේ පිහිටියේ. පිහිටි තැන් වශයෙන් ස්තූප ශරීරයේ සම්මස් අතරෙහිද කුෂ ශරීරයේ මාංශ උත්සන් තැන්හිද පිහිටියේ. පරිච්ඡේද වශයෙන් ඉදුරු තෙල් වලින් පිළිසඳු නැත්තේ. එතකොට මේ විදුලි තෙල කියලා කියන්නේ දැන් මම කොලෙස්ටරෝල් එකතු වෙලා කොලෙස්ටරෝල් බැඳිලා කියන්නේ. එතකොට ඒ කොලෙස්ටරෝල් කියලා බැඳෙන්නේ ඒ මේ තෙල් වල එක්තරා කොටසක්. එක්තරා කොටසක්. එතකොට ඒ විදුලි තෙල කියලා හඳුන්වන්නේ ඒ විදිහට තැන් තැන් වල එකතු වෙන ඒ තෙල් කොටස්. වර්ණයෙන් බැඳින් පැලූ මහකහලයකට සමාන කහපාට සතහමින් දෙතුන් කොටක් කොට නවා තැබූ කසාවන් දුහුල් දෙක කඩක් වෙන සතහන් යන්නේ. ප්‍රකටව කීපයක් නවා තිබ්බහම අන්න ඒ වගේ අර ඒ පෙර තත්තු තත්තු විදිලා තැන්පත් වෙලා තියෙන. සතුම ශරීරයේ සම්මස් අතර හිපවතින කුස ශරීරයේ මාංශ උත්සන්න තැන්වල එකතු වෙලා තියෙන. එතකොට සේතෝ වේදෝ ඊළඟට අස්සු අස්සු කියලා කියන්නේ කඳුළු මේ කයේ කඳුළු වර්ණයෙන් අප්‍රසන්න තලතෙල් පාට ඇත්තේ සතහනේ විහිිතතරට සමාන සම්බන්ධ ඇත්තේ දිශාවසේ උඩ දිශාවෙන් විහිිතතරාසේ ඇස් වලෙහි පිහිටින පරිච්ඡේද වශයෙන් කඳුළු කොටසින්ම පිළිසිඳි කරන්නේ මේකට අපට සුලක කාර්ය ඊළඟට වසා වසා කියලා කියන්නේ මුරුණු තෙල. මේ කයෙහි මුරුණු තෙල වර්ණයෙන් පොල් තෙල් වැඩි පාට ඇත්තේ සතහමින් දිය මතු දෙස පැතුරු තෙල් බිඳු වෙන සතහන් ඇත්තේ දිශා වශයෙන් උදයට දිශාවෙන් පිටි පිහිටතර වශයෙන් දෙයත් දෙපය නාසාපත නලවතල දෙවරහිස ආදී තැන්හි පිහිටි පරිච්ඡේද වශයෙන් වරුත් තැනීම පිළිසුදු ඇත්තේ එතකොට පිහිටලා තියෙන්නේ දෙඅත අත් දෙකේ දැන් අල්ලෙහිම අර දාඩිය දැම්මහම තෙල් ගතියක් දැනෙන්නේ දාඩියත් එක්කලා මේ ගුරුණු තෙල මතු පිටට මතු වෙන. ඊළඟට නාසාපුට නලවතල දැන් මොලේ වෙහසලා වැඩ කරනකොට දාඩිය වගේම ඊට පස්සේ දාඩිය අල්ලවනකොට අමුතු තෙල් තට්ටුවක් අපිට දැනෙනවා. එතකොට මේ පෙරවස්යෙන් මතු වෙන්නේ අර මුල් මුතේට. නලවතර දෙව්ර හිස ආදි තැන්වල. වස ඊළඟට කේලෝ මේ කයෙහි කෙල කෙල පිටක් මෙන් සුදු පාට ඇත්තේ සතහනින් කෙල පිටක් වැඩි වූ සතහන් ඇත්තේ දිශා වශයෙන් ඉබ දිශාවේ කීටි පිහිටි තැන් වශයෙන් දෙක කොණයෙන් දැස දිව මත පිහිටියේ තමයි දෙකත් එක්ක කෝල් දෙකෙන් ගලාගෙන යන ප්‍රියමක පිළිගන්න. පරිච්ඡේද වශයෙන් කියලා කොටසින්ම පිළිසෙන්න. ඒකත් අපට යනකොට පැහැදිලි කුණමකට ආශය. ඊළඟට ඔව් සිංගාමිකා සිංගාමිකා කියන්නේ මේ කයෙහි සොතු වර්ණයෙන් ලා පල් ඇට ලොඳ පැණි පාට ඇත්තේ සතහනේ පිහිටතනට සමාන සතහන් ඇත්තේ දිශා වශයෙන් උඩ දිශාවේ පිහිටියේ. පිහිටතන වශයෙන් දෙමාස් උතෙහි පිහිටියේ. පරිච්ඡේද වශයෙන් සොටු කොටසින් පිළිසිදී දැනගන්නවා. ඒක අපිට පැහැදිලි. ඊට පස්සේ සිංගාමිකා ලසිකා ලසිකා කියන්නේ සම්බිදු මේකයි සම්බිදු වර්ණයෙන් කිවි කිවියම් මෙලියම් වෙන පාඩන්නේ සකහේ කිහිපි පැන්නේ සඳහන් නැත්තේ මම සම්බිදු කියන්නේ අන්න දැන් අර අස්ති අස්ති සංදිවල අන්න අස්ති සංදිවල ඒ අස්ති හොඳට එහාට මෙහාට ක්‍රියාත්මක වෙන්න ජලීක ක්‍රීස් කෑවා වගේ මේවා එකට එකට දීර්ඝ කාලයක් ප්‍රයත්න කරනකොට ගෙවෙන්නේ නැති වෙනවා. රත් වෙලා හිරියම් වෙන්නේ නැති වෙනවා. පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ඒ ඔක්කොටම අවශ්‍ය බේස් එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ සඳහන්. ඒතර සමානකේ නැති දෙනකොට අපපය දිගානකොට තප්පොක් ගන්න ඒ සඳහන් දුරු කොටස් අඩු වෙනවා. ගෙවෙනවා. සමහරව ඇතුළත සම්දේ සම්දේ සම්බන්ධු අඩු. ඉතින් වයස්ගත වෙනකොට මොකක්ද වෙනකොට ප්‍රශ්න තියෙනවා අමුතෙන් ග්‍රීස් ගහන්නේ. ඉතින් ඒවට ආහාර වර්ග තියෙනවා මේ කාබ්ලේජ් වර්ධනය වෙන විදිහේ වර්තමානයේ ශරීර කර්ම කරන තියෙනවා ඇත්තටම අර ග්‍රීස් ගහනවා වගේ ඒවා අමුතෙන් පිටින් පොම්ප කරන ක්‍රම. ඒ ඒ විදිහට කොහොම හරි මේක නඩත්තු කරගන්න වෙනවා. ඒක ගන්න ආහාර පාන සහ ව්‍යායාම ආදී නියම ප්‍රමාණයකට ඒවා නඩත්තු කරගන්න පුළුවන්. ඊළඟට මුක්තා මුත්‍ර මේකයි මුත්‍ර වර්ණයෙන් උඳු සේදු දියක් වෙන පාට ඇත්තේ මුත්‍රවල පාටකින් එක එක නම් වෙනස් වෙනවා ශරීරයේ සීනි ගතිය වැඩි වෙනකොට ලේවල ස්වභාවය වෙනස් වෙනකොට ගන්න ආහාර පාන අනුව ඒ පුංචි වෙනස්කම් පිටිනවා. එතකොට සතහනින් යටින් උත්කල කලසක දියක් වෙන සතහන් දැත්තේ. දිශා වශයෙන් යට දිශාවේ පිටි පිටි පැනවසේ මොක්ඛාශේ පිටි පරිච්ඡේද වශයෙන් මුක්ත කොටසින්ම පිළිසිතියි. ප්‍රදේශ කරන පැහැදිලි කොටස දැක්වෙන්නේ මේ දෙතිස් කුලපයන්ගේ මුලින් පැහැදිලි කෙරෙන කාරණා ටික පඨවි බහුල ධාතු කොටස. නැත්නම් පඨවි බහුල තුන කොටස. ඊට පස්සේ තිත්තං සංහරණ ආදී වශයෙන් මේ අනතුරු පැහැදිලි කරන කොටස ආපෝ බහුල කොටස. දැන් අපි අර ධාතු මානසිකාරයේ මේවාකට වැදගත් වෙනවා. ඊළඟ කායවසන ඊළඟ පස්සේ කොටස ධාතු මනස්කාරය ඒ ධාතු මනස්කාරයේදී අපිට වැදගත් වෙනවා ශරීරයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ගැන කතා කරනකොට මේ ගුණක කොටසයන්දී පඨවි බහුල කොටස් තමයි පඨවි ධාතු හැටියට පහසුවෙන් හඳුනාගන්නේ එතකොට ඒක සියුම් විදිහට බෙදා බලනකොට හැමතරම පඨවි ධාතුව තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට තද කොටස් පඨවි බහුල කොටස් හැටියට හඳුනාගන්න ආපෝ ධාතු හැටියට පිට්ඨං සෙන්හං ආදී වශයෙන් දැක්වූ ඉතිරි කොටස් 12. එතකොට පඨවි බහුල කොටස් 30යි ආපෝ බහුල කොටස් 12යි තමයි දෙතිස් කුණක හැටියට බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ තුනක කොටස් වෙන් කරලා දානවා. ඔව් එතකොට දැන් මේ මේ කුණප කොටස එහෙම නැත්නම් දැන් මේක හඳුන්වන්නේ පටික්කුල මානසිකාරය. පටික්කුල මානසිකාරය පිළිබඳව මුලින්ම සිහිපත් කළා මේකේ ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. එක් ප්‍රයෝජනයක් තමයි මෙතන සත්වේ පුද්ගලයේ ආත්මයක් නැහැ. පවතින්නේ මේ කුණප කොටස සමූහයක් කියලා මේ ශරීරයේ ප්‍රකස් ප්‍රකස් වශයෙන් බෙදලා බැලීම තුළ අපට යම්කිසි නිස්සක්ක නිජීව පිළිබඳ අදහසක් ඇති වෙනවා. සත්‍යයක් නොවේ, ආත්මයක් නොවේ කියන අදහසක් කරගන්න තාසය. අනිත් පැත්තෙන් මේ කය පිළිබඳව අපට තියෙන ලොකු ඇල්මක්. තමන්ගේ කය ගැන අනුන්ගේ කය ගැන. දැන් අපිට බැලුම් බැලුමට හිතෙන්නේ අනුන්ගේ ශරීරය ගැන අපිට රාගයක් ඇලීමක් ඇති වෙනවා වගේ. අනුන්ගේ ශරීරය ගැන රාගයක් ඇති වෙනවා කියන්නේ තමන්ගේ කය ගැන අපිට ලොකු රාගයක් තියෙනවා. ඇලීමක් තියෙනවා. එතකොට මේ තමන්ගේ කය පිළිබඳව රාගය ඇලීම පවතින්නේ මේක ඉතාම ප්‍රියශීලී වටිනා දෙයක් ඇටියට අපිට පේන නිසා. ඒ නිසා තමයි අර සමේ මතු පිට වර්ණය නඩත්තු කරගෙන කෙස් ටික නඩත්තු කරගෙන අපි මුලින් පැහැදිලි කරන්නේ නේද? කේස කල්යාණය, දන්ත කල්යාණය, චවි කල්යාණය, මාංශ කල්යාණය. මේවා ලෝකේ හඳුන්වන්නේ කල්යාණයන්. කල්යාණ කියලා කියන්නේ අසුභවාදී දේවල්. සුභවාදී දේවල්. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළා කේසය කියන්නේ කල්යාණයක් නෙමෙයි ඒක කුණ කොටස. එතකොට චරි කියලා කියන්නේ කල්යාණයක් නෙවෙයි කාම කියන්නේ ගුණ කොටස. මාන ගුණ කොටස. එතකොට දන්ත දත් කියන්නේ ගුණ කොටස. ඉතින් අර කල්යාණයක් හැටියට දකින්න පුරුදු වෙලා ඉන්න සතිකය ගුණ කොටස හැටියට පෙනෙනකොට දකින්න පුරුදු වුණාම තමයි අපිට මේ කය පිළිබඳව තියෙන ක්ලේශය, තෘෂ්ණා, රාගය අපිට ටිකෙන් ටික අඩු කරන්නට පුළුවන්. එතකොට මූලික වශයෙන් අපි විපරීත සංඥා වලින් තමයි ලෝකය හඳුනාගන්නේ. ඒ කියන්නේ පිළිකුල් සහගත දේවල් සුභවාදී කල්යාණය හැටියට අපි හඳුනාගන්නවා. අසුභ දේ සුභ හැටියට හඳුනාගන්නවා. අනිත්‍ය දේ නිට්ඨ හැටියට. දුක්ඛ දේ සැප හැටියට. අනාත්ම දේ ආත්ම හැටියට. ඒ අතරින් ඒ වරද්ද ගන්න කාරණාවලින් ප්‍රධාන එකක් හැටියට බුදුහාම දේශනා කරනවා මේ අසුබ දේ සුබ හැටියට හඳුනනවා. එතකොට ඒ අසුබ දේ අසුබ වශයෙන් දකින්නට තමයි මේ පටික්කුල මානසිකාරේ අපේ සිත පුහුණු කරන මේක සුබවාදීව ගත යුත්තක් නෑ. ඒවා කල්යාණයන් හැටියට අරගෙන නඩත්තු කිරීම කලයි කියලා ඉච්ඡා ආර්ථයක් නෑ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ කැහි සොතු පෙරාගෙන ධර්මයේ පෙරාගෙන ගඳ ගගහන්න කියලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි ඇතැම් අන්‍ය ආගම් අදහන අය පවා රාජරාජ මහා මාත්‍යවරු අන්‍ය තීර්ථකයන් පවා බුදුහාමුදුරුවෝ ගැන කරලා තියෙන එක් ප්‍රශංසාවක් තමයි ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ අනිත්‍ය ගැන දේශනා කළා. දුක ගැන දේශනා කරනවා අනාත්මය ගැන දේශනා කරනවා අසුභය ගැන දේශනා කරනවා හැබැයි බුදුරජාණන් වහන්සේ හොඳට මුන්නකට හොදලා දත් නැදලා සිවුරු හොදලා එතකොට එහෙම පිළිසිතුව ඉන්නවා උන්වහන්සේගේ භාග්‍ය ලක්ෂණ වලින් එකක් තමයි ඓශ්වර්ය භාග්‍ය ඓශ්වර්ය කියලා කියන්නේ ඉසුරුමත් ඓශ්වර්ය යස ඊළඟට ශ්‍රී භාග්‍ය ශ්‍රී භාග්‍ය කියන්නේ මොකක්ද එකපාරක් බැලුවහම ආයෙත් බලන්නට තරම් ප්‍රිය ගතියක් ඇති වෙනවා. එතකොට දැන් අපේ සාමාන්‍ය කතා විහාරදි කියන්නේ ශ්‍රියාව ඉන්න තරක් කියන. ඒ ශ්‍රියාව කියන්නේ හරිම ප්‍රසාදනීය. නේද? අපෝබද පිළිසිදුව පිළිවෙලට ප්‍රමාණතු. ඒතර බුදුරජාණන් වහන්සේගේ රූපයේ හැසිරීමේ කතා බහේ වැඩ කිරියේ හැම තැනකම තියෙනවා නිකන් එකපාරක් බැලුවොත් තවත් තරක් බලන්න හිතන විදිහේ ආකර්ෂණීය ගුණයක්. ඉතින් ඒ නිසා තමයි අතන මම බුදුහාමුදුරන්ට චෝදනා කළේ තථාගතයන් එහෙම නැත්නම් සම්ම භවත් ගෞතමයන් ආවර්තනී මායාවක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ඇදිලා යනවා. බැලුවොත් ආයෙ බලනවා. ඇහුවොත් ආයෙ අහනවා. මුණ ගැහුවොත් ආයෙ මුණ ගැහෙනවා. ඉතින් මේ අම්මයිල ඇඳ ගන්න මායාවක් සමන භවත් ගෞතමයන් වල තියෙනවා සම්හත් චෝදනා. ඉතින් ඒක අර වැරදි විදිහට වටහා ගත්ත අය හරියට තේරුම් ගත්ත අය බුදුරජාණන් වහන්සේ දේශන ගුණයක් හැටියට ප්‍රශංසා කරනවා තථාගතයන් වහන්සේ අසුභය ගැන දේශනා කරන අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව මේ ලෝකේ යථාර්ථය දේශනා කරනවා හැබැයි මේ යථාර්ථය දේශනා කළාට මේක අනිත්‍ය දුකයි කියන එක කේන්ද්‍රී ගාදා වැළපෙමින් ඒ කුඩු කොටේ ළඟින් එහෙම ඉන්නේ නැහැ ඒක අසුභ භවයක්යි. නමුත් අපි ජීවත් වෙන තාක්කල් ජීවිතේ පවත්වා ගන්නට මේවා පිළිසිය ප්‍රමාණකම පවත්වා දේවල් අනිත්‍ය බවයි අනිත්‍ය නිසා මේවා උපාදාන කරගන්න දෙයක් නැහැ. හැබැයි ඒවා නිත්‍ය වශයෙන් දැකගෙන අනිත්‍ය බව දැනගෙන පරිස්සමින් නඩත්තු කරගෙන පාවිච්චි කරන්න. දැන් මේ පීරිසිය විනෝඩෝ දිනනවා. ඒක අපි දන්නවා. ඉතින් දැනගෙන ආපේ මේ වැටෝ බිඳනවා බිඳනවා කියලා මේ බිම වට ගන්න එකවත් බිඳනවා කියලා කෙහෙලි ගන්නකවත් නෑ බිඳෙන්නේ නැතුව පරිසරෙන් පාවිච්චි කරනවා. හැබැයි බිඳුමයි කියලා අපි ඒක ගැන උරණ වෙන්නේ නෑ ඒක බිඳන බව දැක්කනිසි. අන්න ඒ වගේ තමයි මේ කය නඩත්තු කරනකොට මේ පංචස්කන්ධේ පරිහරණය කරනකොට ඒ යථා ස්වභාවය තේරුම් ගත්තාම අපිට ගැටලු අඩුයි. හැබැයි අන්‍ය තීර්ථකය අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණය විදිය මේක දුකයි දුකයි කියලා දුකේ ලගිනවා. මේක අසුබයි අසුබයි කියන හැම දෙයක්ම නිකන් මුම්ම හොදන්නේ, කෙස් ශවුල් කපන්නේ, ඇඳුම් හොදන්නේ, දාඩිය පිහදාන්නේ, අහලින් පහලින් යන්න බෑ. ඒ විදිහට අප්‍රසන්න. තථාගතයන් වහන්සේගේ ධර්ම හැම එකක් නෙමෙයි සුභ වූ ධර්මයන් ඒවා අසුභ වශයෙන් දකින්නට ඕනේ. හැබැයි ලෝකයේ තුල අපි ඒවා අවශ්‍ය විදිහට නඩත්තු කරගන්නට ඕන පවත්වා ගන්න. ඉතින් අන්නේ විදිහට යථාර්ථයෙන් දකින්නට අපට අර මෙතෙක් කාලයක් අපි විපරීත සංඥාවලින් සංඥා විපල්ලාසයෙන් ලෝකය හඳුනාගත්තු අපට හැබැයි සංඥාවෙන් ලෝකය දකින්නට මේ පටික්කුල මනසිකාරයෙන් මනතේ ඊළඟට මෙතෙක් කාලයක් අපට තමන්ගේ කය ගැන අනුන්ගේ කය ගැන තිබුණු කාම රාගය දුරු කරගන්නට මේ ප්‍රතිකූල මනසිකාරයෙන් අපට මඟ පෙන්නනවා. මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියලා මහායනෙන් ගත්තු සත්පුත්තර සක්කාය දිට්ඨියෙන් ගත්තු මේ පංචස්කන්ධය එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ කියලා වටහා ගන්නට අපට පසුබිම ඊළඟට බැඳීම මට ඕන විදිහට මේ කය හසුරවන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු අපට එහෙම එකක් නෙවෙයි මේ මේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය අනුවයි දේවල් සිද්ධ වෙන්නේ ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය එකක්. උදර සංසරණ පද්ධතියේ ක්‍රියාවලිය එකක්. ස්නායු පද්ධතියේ ක්‍රියාවලිය එකක්. පේශි පද්ධතියේ ක්‍රියාවලිය එකක්. අස්ථි පද්ධතියේ ක්‍රියාවලිය එකක්. මෞත්‍රණික පද්ධතියේ ක්‍රියාවලිය එකක්. ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය එකක්. මේ මේ පද්ධතිවල ක්‍රියාකාරකම මත තමයි මේකයි නඩත්තු වෙන්නේ. එතකොට මේ යථාර්ථය දකින්නට අපට මේ පටිච්ච සමුප්පාදයේ උපකාර වෙනවා. ඉතින් ඒ නිසා මුලදී අපි මේ කරුණු 32 පාඩම් කරගන්නට ඕන. ඊට පස්සේ කොටස් පහ පහ අරගෙන ඒවා වර්ණ, සංඛාන, ඊළඟට අවකාශ ඒ විදිහට වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, පිහිටි තැන් වශයෙන් නැවත නැවත ඒවා ස්වરૂපය අපේ සිතටගෙන ඒ සතහන් දකින්නේ මෙහි තියෙන අසුබ බව එහෙම නැත්නම් කටික්කුල බව සිතට ගැනීම තමයි මේ කායපස්සන භාවනා කොටසේ අපේක්ෂා. හොඳයි එහෙනම් අද දවසේ අපි දහම් කරුණු ගණනාවක් සාකච්ඡා කළා විශේෂයෙන් අද දවසේ අපි කතා බහ කළේ දෙතිස් කුණපයන් පිළිබඳව. ඒකට ඒ පිළිබඳව කාරණා මුල් කොටගෙන තවත් කරුණු සාකච්ඡා කළා. මේ කුලින් දැනට කරගත්තා වූ ධර්මඥානය ඔබ අප හැම දෙනාට ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස හේතු වේවා අනුමෝදන් වන දෙවියන්ට මේ පරිලෝකීය ඥාතින්ට ඔබ පැහැදිලි දෙන්නටම මේ කුසලයේ සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා